තෙරුවන් සරණයි. සංයුත්ත නිකායේ තුන්වෙනි කාණ්ඩයේ බුද්ධ ජයන්ති පිටක මාලාවේ 15 වෙනි ග්‍රන්ථයේ තිස්ස සූත්‍රය 183 වෙනි පිටක කන්ද සංයුත්තේ එන මේ ඊටම වැදගත් සූත්‍රයක් මේ තිස්ස සූත්‍රය. බොහෝ අය අහලා වැඩි අහන ලැබෙන්නේ නැති බොහෝ අය අසා නැති සූත්‍රයක් වෙන්න ඕනි මේ තිස්ස සූත්‍රය. නමුත් මේ සූත්‍රය ඊටම වැදගත්. නිවන් මාර්ග කටයුතු කරන යෝගාවචර යෝගාවචරයකට. මේකෙන් ඊටාම වටිනා පණිවිඩයක් ලැබෙනවා. මූලික කතා වස්තුවක් තියෙනවා දීර්ඝ සූත්‍රයක් දීර්ඝ පැහැදිලි කිරීමක්. ඒ තේර වර්ගයට එන එකක්. එතකොට කතා වස්තුවක් තියෙනවා. මූලික කතා වස්තුවක්. මේ තිස්ස භික්ෂුන් වහන්සේ සම්බන්ධව. ඉතින් ඒ මූලික කතාවස්තුවට එහා ගිය අපිට ඕනිකම තියෙන්නේ මේ ධර්මයේ පැහැදිලි කරන්න. මේ අඩංගු වෙන ධර්ම කාරණා ඉස්මතු කරන්න. එතකොට මෙතන බුදුන් වහන්සේගේ කියන්නේ නැන්දනියගේ අ කියන්නේ පියාගේ සොහොයුරාගේ එතන ඥාති දරුවෙක් වෙනවා. එතකොට මේ තිස්ස භික්ෂුන් වහන්සේ. අවත්නි මාගේ කයක් හටගත් බර ඇත්තක්. අකර්මණ්‍ය වෙලා කය බර ගතියක් ඇවිලා. එතකොට තීන මිද්දේ එතකොට බම්බසර ඇලිලා එතකොට විචිකිච්ඡා මෙන්න මේවට ආසු වෙලා කියලා. එතකොට මෙන්න මේ විදිහට මේ භික්ෂුන් වහන්සේ කියන බුදුන් වහන්සේගේ ඥාති කමක් තියෙන ඒ පිය පාස්වයෙන් එන ඒ දරු ඥාති කමක් තියෙන ඒ තිස්ස භික්ෂුන් වහන්සේට මේ මාර්ගය තුළ මාර්ගයේ වැඩෙන්නේ නැති ස්වභාවයක් තීන මිද්දේට කොටුණු ස්වභාවයක් නීවරණ වලට යටුණු ස්වභාවයක් තමයි හේතු වෙලා තියෙන්නේ. එතකොට බුදුන් වහන්සේ පණිවිඩයක් හරිනවා මේ තිස්ස භික්ෂුන් වහන්සේට මේ අවිලා බහැ දකින්න කියලා තමන්ගේ ඒ ගැටලුව ඉදිරිපත් කරා. එතනදී තිස්ස භික්ෂුන් වහන්සේ බුදුන් වහන්සේ බහැ දකින්න පැමිණෙනවා. Bak තිස්ස තෙපි බොහෝ භික්ෂූන්ට මෙසේ සැලකල බව සැබෑද. ඇවත්නි මාගේ කය හටගත් බර ඇත්තේ. දිසා දහම් හුද නොහැට හැත්. තීන මිද්දේ මාසිත මැඩගෙන සිටි. අලුනෙම්මේ. බඹසර හැසිරෙමි. දාම්හි මට විචිකිච්ඡා ද වෙයි. එසේ ස්වාමීනි. අන්න එතනදී තිස්ස ඒකිමක් හඟිවුද අන බුදුන් වහන්සේ දේශනා කරනවා. රූපේ පහනෝ රාග ඇති, පහනෝ ඡන්ද ඇති, පහනෝ ප්‍රේම ඇති, පහනෝ පිපාස ඇති. රූපේ ඇත්ත කරගත්ත රූපේ අලුණා හෝ ප්‍රහානෝ තෘෂ්ණාව ඇද්ද රූපේ ඒ විපරිණාම ආදීනව නිස්සාරණ නොදකීද කියන එක. එතකොට සෝ අන්නේ හේතුයෙන් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපදිනවා. එසේ ස්වාමීනි කියලා තිස්ස කියනවා. තිස රූපේ අවිගත රාග පුජ්‍යලයට යම්සේනම් තෙලේ එසේ වේදනා එතකොට සංඥා සංකාර විඥාන මේ එතකොට මේ ගන්නෙ මේ පැහැදිලි කරන ස්වභාවය රූපේ පහ වූ රහග ඇති පහ වූ ඒ විපාස ඇති පරිදාහ තෘෂ්ණා ඒ රූපයගේ සත්‍ය දකිනම් ඒ ශෝක පරිදේව උපායාස දුර වෙන බව. ඇති වෙන්නේ නැහැ. රූපේ සත්‍ය දකිනවා නම් එතල නොවේම ඒ පායස ශෝක පරිදේව ඇති වෙන්නේ නැහැ. එතනදී සූත්‍රයේ විදිහට ගත්තොත් අපි සූත්‍රය පැහැදිලි කරන ආකාරයට පැහැදිලි බැලුවොත් මඤ්ඤ මඤ්ඤ තිස්ස රූපේ විගත රාගස්ස විගත ප්‍රේමස්ස විගත පිපාසස්ස විගත පරිලාහසස්ස විගත තණ්හස්ස තස්ස රූපස්ස විපරිණාම මඤ්ඤතා භාව uppajjanti ශෝක පරිද්දව දුක්ඛ දෝමනසු පායාස නෝ හේතම් බන්තේ ඒ කියන්නේ ඒ කියන්නේ සත්‍ය දකිනවා නම් ඒ ශෝක පරිදේව ඇති වෙන්නේ නැහැ. එවන් හේතුන් 30 යතා තං රූප විගත රාගස්ස. රාගයෙන් ඇලෙන්නේ නැත්නම් රූපේ කෙරෙහි රූපේ සත්‍ය දකිනවනම් ඒ විගත පරිදා ඇති වෙන්නේ නැහැ කියන එක. විදිහටම එතකොට වේදනා සංඥා සංකාර වලින් මේ අපි දෙයක් කරගන්නේ. ඒ නිසා ඒ වේදනා සංඥා සංකාරත් ඒ විදිහටම එතකොට පැහැදිලි වෙනවා. අන්න දැන් බුදුන් වහන්සේ ධර්මය පැහැදිලි කරනවා ඒ කිමේ හඟේද? ඒක වෙන්නේ කොහොමද කියන එක. ඒ කිමේ හඟේවද? රූපේ නিত্য හෝද අනිත්‍ය හෝද? අන්න බුදුන් වහන්සේ දැන් අර සුපුරුදු ආකාරයටම ධර්මයෙන් පැහැදිලි කරන්න පටන් ගන්නවා. 150 187 වෙනි පිටුවට එන්න ඕනේ මේ සංයුත්ත නිකාය තුන්වෙනි කාණ්ඩේ බුද්ධ ජයන්ත්‍ර පිටකමාලාවේ 15 වෙනි ග්‍රන්ථයේ අපට මේ පෑදිලි කරන ටික දකින්න ලැබේවි. තිස්සේ කිම හැඟියද රූපේ නිට්ඨය වේද අනිත්‍ය වේද වහස අනිත්‍යයි. තං කිං මඤ්ඤති තිස්ස රූපං නිච්ඡං වා අනිච්ඡං වාති අනිච්ඡං බන්තේ. රූපේ නිට්ඨයද අනිත්‍යද අනිත්‍යයි ස්වාමී. අර අපි නිතරම ওই කතාව කියනවානේ. මේ සූත්‍රවල මෙහෙම තියෙන්නේ කියලා. මෙතනින් තමයි ඇත්තටම ඉදබික්කවේ වික්කු මේ ශාසනය හඳුනා ගන්න ඕනි තැන. ඒක අපි ධර්මයේ පැහැදිලි කිරීම ධර්මයේ ධර්මයේ ඇසින් දැක්කොත් ඔබට ඒක පැහැදිලි වෙන්නේ. ඒ ධම්ම චක්කුසේ අවදුණු ඒ ප්‍රත්‍යක්ෂ ඥානකින් මේ සූත්‍ර දිහා බලන කෙනෙකුට ඒ හැමතැනම ධර්මයේ පේනවා. ඒක පෘථග්ජන මනසකට අසු වෙන්නේ නැහැ. නමුත් අරියානන් දස්සාවි අරිය ධම්මේසු කෝදෝ අරිය ධම්මෝ විනයෝ කියන තැන. ආර්ය ධර්මයේ දන්න කෙනා ආර්ය ධර්මයේ හඳුනන කෙනා ආර්ය විනය හැසිරෙන කෙනාට මේ සත්‍යය කියන්නේ යථාභූත ඥානෙ තියෙන කෙනාට සත්‍ය ආબોධ කරගත්ත අයෙකුටයි මේ මනාකොට මෙන්න මේ පැහැදිලි කිරීම කළ හැකි වන්නේ. රූපං නිච්චතෝ අනිච්චතෝ කියලා කියන්නේ අපි ඔබට දිගින් දිගටම පැවසුවා. බාහිර දෙයක් තියෙනවා කියලා ගත්තොත් රූපං නිච්ඡං වෙනවා. ද රූපං කියලා කියන්නේ අපි කිව්වා රූපාරම්මණය කියලා. ශබ්ද රූප, වර්ණ රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප. රූපං කියලා රූප කියලා බුදුන් වහන්සේ හඳුන්වනවා. ඒ කියන්නේ ශබ්ද රූප, රූප සංඥාව, ගන්ධ රූප, රස රූප, වර්ණ රූප, පොට්ටබ්බ රූප. රූප කියලා කියන්නේ මේ පේන පේන චිත්‍රයට නෙමෙයි. අපේ මේ සිතට හැම දෙයක්ම ආරම්මණයක්. ඒ කියන්නේ මේ සිත කියලා දෙයක්වත් නැහැ. නමුත් මේක ධර්මයේ මේ පැහැදිලි කිරීම හොඳින් දරා ගන්න ඕන තැනක්. ඒ තමයි අපි සේරම විඥාන මායාවෙන් තමයි අඳුනගන්නේ. විඥාන මායාවට හසු වෙන්නේ. ඒක අපි අර චිත්තානුපස්සනාවේදීත් පැහැදිලි කරේ ආයතන විඥානයේ මනෝ විඥානයේ අතර ඒ මොකද්ද වෙන්නේ කියන එක. ඒ කියන්නේ චක්කු විඥානේ කියන්නේ එන බාහිර හැඩතලේ කිරණේ විතරයි. චක්කු විඥානේ දන්නේ නැහැ පොතක්ද මේසයක්ද නැත්ද සෝත විඥානේ දන්නේත් නැහැ. එතනට දැනෙන්නේ ශබ්ද විතරයි. චක්කු විඥානට ඒ වර්ණ විතරයි. ඒ වගේම ගාහන විඥානට ගඳ සුවඳ විතරයි, ජීව විඥානට රස විතරයි. එතන පොට්ටබ්බ විඤ්ඤාණයට උණුසුම සීතල තද ගතිය පමණයි. එතකොට මේ ආයතන විඤ්ඤාණවල කෘත්‍ය ආයතනෙන් එන අරමුණ ගැනීම. එතකොට මනෝ විඤ්ඤාණයෙන් මොකද්ද මනෝ විඤ්ඤාණය කියලා මෙතන මේ ධර්මයේ පැහැදිලි කරන ඒ පැහැදිලි කිරීම දරා ගන්න පැහැදිලි කිරීමක් පමණයි. මෙන්න මේක කොහොමද වෙන්නේ කියලා පෙන්වන්න ඕන නිසා කියන දෙයක් පමණයි. ඒක එක සංඛාරයක් කියන්නේ. මේ පැහැදිලි කිරීම පවා සංඛාරයක්. ඒකයි කිව්ව ඔරුවත් ගගෙන් එතර වෙන උරුවත් දිමින් තියලා නිවන් මඟ යන්නේ කියලා. ඒක ඔබ දන්නවා. පාරුව කරේ තියාගෙන යන්න එපා කිව්වා කියලා. පාරුව කියන්නේ ගොඩක් අය තන් ඉන්නවා මේ දැනුම පොත්වල තියෙන නෑ ඊට එහා ගිය ගැඹුරු අර්ථයක් ඒකේ තියෙනවා. ඒ කියන්නේ අපි මේ අධ්‍යයනය කරන්නේ මේ හදාගත් එකක්. එහෙම දෙයක් කොහෙවත් නැහැ. ඔය ඔක්කොම දාගත්ත නම් විඥාන ඔය ඔය සංඥා ඔක්කොම ඇවිල්ලා ශබ්ද ගොඩක් විතරයි. එහෙම දෙයක්වත් නැහැ. ඇත්තම කිව්වොත් මේ ධර්මයේ අවබෝධ වුණු කෙනෙකුට තේරෙනවා දෙයක් නැහැ කියනකොට බාහිරින් දෙයක් හමු වෙන්නේ නැහැ කියනකොට එහෙම දෙයක්වත් නැහැ. අපි හිතන දේවල් කොහෙවත් නැහැ කිව්වේ ඒකයි. මේ භාෂාව ඔක්කොම බොරුවක් වෙනවා. එක වචනයක්වත් සත්‍යයක් නෙමෙයි ඔක්කොම දාගත්ත ඒවා. ඒවා ඉංග්‍රීසි බාපි එක එක විදිහට පැහැදිලි කරලා තියෙනවා. ඔබට දකින්න ලැබෙනවා, අහන්න ලැබෙනවා. මේ දේශනාවල චීන ජාතිකයෙක් හිටියොත් වෙනින් චීන් චින් ගන්න શબ્දයක් දාන්න, ඉංග්‍රීසි ජාතිකයෙක් හිටියොත් තව શબ્දයක් දාන්න. නමුත් ඒ શબ્දවල හරයක් නැහැ. හරයක් දකින්න බෑ. මොකද ඒවා වෙනස් වෙන නිසා. ඒවා පරම සත්‍යකුත් නෙමෙයි. එහෙනම් මේවා හදාගත්ත එකක්. මේ ධර්මයේ තේරුම් කරගන්න. එතකොට මෙතන ආයතන විඥානය කියන මෙන්න මේ මේ ద్వාරෝස්සේ ප්‍රසාදවත් වෙන එක අර ස්පාක් වෙන එක දකින්නවා. ඒ වගේම මෙතන මනසට අරමුණු වෙන ධම්ම විතරයි මේ සේරම එකතු වෙලා ඒ මොහොතේම ස්පාක් වෙනවා දැන් වර්ණ ශබ්ද ගන්ධ රස පස්සේ ඒ ෂණේම ස්පාක් වෙනවානේ අතන ඒ ශනේම වර්ණෙත් තියෙන, ශබ්දෙත් තියෙන, ওই සේරම ස්පාක්. ඒ සේරම එකට ස්පාක් වෙනකොට එකට එකතු වෙලා එක ස්වභාවයකට අර අපි චිත්ත ෂොට් එකක් වදිනවා කියලා කැමරාවෙන් ගත්ත පින්තූරේ වගේ. ඒකේ තියෙනවා කියලා වර්ණේ, ශබ්දේ, ගන්ධ රස පහස ඒක එක ශබ්දය આવුත් ඒකේ වර්ණෙත් වෙනවා කිව්වේ ඒකයි. ඒක දකින්න ඕනි මහානුවණකේ. අන්න ඒක තමයි මනෝවිඤ්ඤාණය කියලා කියන්නේ මේ සේරම එකට ඒ මොහොතේම ස්පාක් වෙන ඒ සේරම එකට එකතු වෙන එක. ඒක අපි අර පුබ්බේනවාස අනුසඤ්ඤාණයට එහෙම නැත්නම් සිත් කඳපිලිය පෙර දකින සිත් කඳපිලියට ගියොත් ආරම්භයට ගියොත් ප්‍රභාස්වර සිතෙන් දකින්න ලැබෙනවා. ඒ කියන්නේ මෞකුසෙන් එළියට ප්‍රභාස්වර සිතේ සංකාර පනවන්න බෑ. ඒ දරුවා දන්නේ නැහැ මොනවද කියන්නේ. ප්‍රායෝගික පැත්තටනේ අපි එන්න ඕනේ. ප්‍රායෝගික පැත්ත වලත් ඒ දරුවා කොහොමද දන්නේ නැහැ. ඒතර ඊට පස්සේ ශබ්ද වර්ණ එකතු වෙන එක තමයි දිගටම වෙන්නේ. උගන්වනකොටත් අපි පෙන්නවා කහ පාට, රතු පාට, නිල් පාට කියලා. ඒ දාන්නේ ශබ්දේ තමයි අර මොන්ඩිසෝරි උගන්වන වර්ණේ පෙන්නලා ශබ්ද දාන එක. ඕනම කෙනෙකුට තේරෙනවා. මේ පැත්තෙන් අරලිය මල කියනකොට අනිත් පැත්තේ ඉන්න කෙනාට අරලිය මලක් ෆෝන් එකෙන් දුරකථනයෙන් කවුරු හරි වෙනින් රටක ඉඳගෙන අරලිය මල කිව්වොත් ඒ අරලිය මල කියන ලංකාවේ ජාතිකයේ ඒකට දාගෙන හිටපු ඒ සද්දෙට රූපේ එනවා. වෙනින් රටක කෙනෙකුට කිව්වොත් තේරෙන්නේ ලංකාවට කෝල් එකක් දීලා ඒ කෙනා කිව්වොත් අරලිය මල කියලා එයාට තේරෙනවා. ඒකට හේතුව ඒකට රූප ශබ්ද දාගත් එක තමයි මේ චිත්තේ තේරෙනවා කියන්නේ චිත්ත. සිතක් සිතට ඒක චිත්ත විඤ්ඤාණයට කසු වෙනවා කියන්නේ. මෙන්න මේක තමයි ඒ අම්මගේ හැඩතලය අම්මගේ සුවඳ අම්මගේ ශබ්දේ අම්මා කියන ශබ්දේ එකතු වෙන එකයි පළවෙනි අපි කිව්වා ඒ ස්කන්ධානම් පාති බව ආයතනම් පට ලැබුවාන් උච්ච જાති ඇසේ උපතයි මහණි උපත උපත කියනකොට අම්මා කියනකොට ඒ උපත ඒ කියන්නේ දෙයක් කියලා හඳුනාගත්තොත් එතනමයි සංකාරය එතනමයි අවිද්‍යාව එතනමයි උපත එතනමයි විඥානය දැන ගැනීම එතනමයි නාම රූපයක තියෙනවා කියන්නේ එතනමයි එතකොට මේ ජාති ධම්ම සූත්‍රයේ පෙන්වන උපත ඒ කියන්නේ භවයේ පොත කියන භවයේ අම්මා කියන භවයේ එතනමයි අම්මා කියන ඒ භවයක් තියෙනවා නේද? එතන උපතක් මරණයක් තියෙනවා, අට ගැනීමක් තියෙනවා, දුක පරිදේව දුක්ඛ දෝමනස සේරම තියෙන්නේ. පටිච්ච සමුපාදෙම තියෙන්නේ මේ මොහොතේ එන ආරම්මණේ. ඒ ආරම්මණයම තමයි එතකොට රූපාරම්මණේ. එතරම් තමයි එතකොට ඒ හැම එකක්ම මනසට ආරම්මණය. මනසෙන් තමයි මේ අම්මා කියන ඒ ඒ සංකාරය හැදෙන්නේ. සංකාරය හැදෙන හැටි. සංකාර සංකාරත්තය සංගතං අபிසංකරෝති කියන එක. එකම තමයි රූප රූපත්තය සංගතං අபிසංකරෝති. චත්තාරෝච මහ භූතනං චතුරංච මහ භූතන උපාදාය රූප රූපං කිව්වට නමුත් මේ රූපේ හැදෙන්නේ රුප්පන්තිකෝ ආසෝරූපං කියන විදිහටයි. රුප්පණේ නිසා, ඉද්දෙන නිසා. රුප්පණේ නැවත නැවත ස්පාක් වෙන නිසා වේගයේ. ඒක තුල තමයි. එතකොට මේ ස්පාක් වෙනකොට ඒකම බලගෑන් වෙලා රූප රූපත් සංගත අபிසංකරණයකට ගිහිල්ලා රූපේ දෙයක් බවට පත් වෙනවා. පොත හැදෙන හැටි. අபிසංකරණයෙන් සිද්ධ වෙනවා කියන එක තමයි ඔය පැහැදිලි කරන්නේ. ତොර පොත කියලා දෙයක් හැදෙන මේ සේරම එකතු වෙලා සංකාර වෙලා. සංකතේ සකස් වෙච්ච දෙයක්. එතන ඒක තමයි මනෝ විඤ්ඤාණය. මනසට අරමුණු වෙන්නේ ධම්ම කිව්වේ ඒකයි. එතනින් තමයි පොත කියන શબ્දෙත් වර්ණෙත් සේරම තියෙන එකක් තමයි දැන් මේ දැන ගැනීම විඤ්ඤාණය කියලා කිව්වේ. මනෝවිඤ්ඤාණය. මේ මොහොතේම මේ මොහොතේම වේගයෙන් මේ සිද්ධිය සිද්ධ වෙනවා. එතකොට බාහිර තියෙන නෙමෙයි අපිට එන්නේ චිත්තයක් කියන හේතුව තමයි අපිට යම් කී ශබ්දයක් දෙන්නේ ඒක මීට පෙර ආපු ඒ ස්පාක් එක ඒ ප්‍රසාදේ ඒ ඒක අපි කියන්නේ චිත්ත ආරෝපණය කියලා. ඒ කියන්නේ අපි හුස්ම වැටෙනකොට හැම මොහොතෙම එක්තරා ආරෝපණගත වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ ආරෝපණය තමයි ආත්මීය දැනීම. මේ ආත්මීය අපි ඉන්න බවට අපිට දැනෙන ගතියක් තියෙනවා. මේ ලෝකෙම තියෙන බවට අපි ඇස් දෙක පියාගෙන ඉන්න පුළුවන්. ඔබ බලන්න ඔබ වාඩි වෙලා ඇස් දෙක පියාගෙන ඉන්නව තැනකට. නමුත් මුළු ලෝකෙම තියෙන බවට ඔබට යම්කිසි දැනීමක් තියෙනවනේ. ඇස් දෙක අරනකොට ඔය ලෝකේ තියෙන වගේ දැනෙනවනේ. අන්නේ දැනීම තමයි ආරෝපණය. ආත්මීය ආරෝපණය. චිත්තාරෝපණය. ඒක හරියට නිකන් බඹර කැරකෙනවා වගේ උපමා ගන්න පුළුවන්. නැත්තම් ගිනි වලල්ලක් කරකවනවා වගේ. ගිනි බෝලයක් කරකිනකොට වලල්ලක් පේනවා වගේ. එහෙම නැත්තම් අර බල්බ් එක ඇතුලේ දඟරේ ස්පාර්ක් වෙවි තියෙනකොට ආලෝකයක් ඇවිල්ලා තියෙනවා. අපිට බල්බ් එකේ ලයිට් එක දැම්මයි කියන්නේ. අන්න ඒ වගේ. මෙතන ආරෝපණයට හේතුව අජ්‍යත බයිද්දා කියලා ඒ මොහොතම ස්පාක් වෙනකොටම බාහිර මේ මේ තියෙන දේ මේ කියන්නේ වගේ ඒ ඒන දැනීමයි. අජ්‍යත බයිද්දා කියන ඒ අන්ත දෙකක් කියලා මෙහෙම ගත්තට මේක බොහොම වේගෙන් සිද්ධ වෙනවා. ඒතර බාහිර මේ තියෙන දේ මේ කියලා ගන්න දැනෙන එක. තියෙනවා තියෙනවා තියෙනවා තියෙනවා කියලා සමුදේ සමුදේ සමුදේ කියලා කියන්නේත් ඒකමයි. සමුදේ කියන්නේ පොත තියෙනවා කියන එක. එහෙම තිබ්බොත් දුක සත්‍යයත් එතනමයි. පොත තිබ්බොත් ඒ පොතට ඇලෙනවා ගැටෙනවා භවයේ තියෙනවා ජාත් ජරා මරණ ශෝක පරිදේව සේරම තියෙනවා. හැබැයි එහෙම දෙයක් නැති බව දැක්කොත් නිරෝධේ. එහෙම වුණොත් මාර්ග සත්‍යය තියෙනවා. අනේ චතුරාර්ය සත්‍යෙත් මේ මොහොතේ අරමුණේමයි පටිච්චසමුප්පාදයේ මේ මොහොතේ අරමුණේමයි සත්‍විස් බෝධිපාසික ධර්මම තියෙන්නේ උතනයි. මේ සත්‍ය දකින්න එක සද්ධාව, ඒකට ගන්න වීර, වීරය සද්ධා වීර සතිය ඒක ඒක මිදෙන සතිය, ඒකම අනිමිත්ත සමාධිය, ඒකමයි එතකොට අරමුණු දැකන සත්‍ය දකින්න දකින මිදෙන එතරම්මයි තියෙන්නේ විඥාන මායාව, ඒ කියන්නේ ප්‍රඥාව සත්‍ය දකින්න තරයි. එහෙනම් සද්ධා වීරිය සද්ධා කියන්නේ සත්‍ය දකින්නවා කියන එක ඒකට ගන්න වීරිය ඒකට ගන්න අර සද්ධා සතිය, ඒ දකින මිදෙන සතිය, ඒ වගේම අනිමිත්තයි නිමිති හම්බ වෙන්නේ නැහැ පොත කියලා මිදෙනවා. ඒ සත්‍ය දකිනවා කියන්නේ මිදෙන එකයි. අර අනිමිත්ත සමාධිය ඒ අනෙතනයි සද්ධා විර සති සමාධි ප්‍රඥා. ප්‍රඥා ඥානේ තේ සිතට එන ඒ ආරම්මණය, ඒ සිතට එන ඒ ආරමුණේ සත්‍ය දකින තැන. ඒ කියන්නේ විඥාන මායාව විඥානය අවබෝධ කරන එකයි ප්‍රඥා කියන්නේ. සත්‍ය දකින එක. ඒකමයි ප්‍රඥාව. ඒමයි ඉන්ද්‍රිය ධර්ම ඉන්ද්‍රිය බල ධර්ම වෙනවා. ඉතින් ඒක සතර සම්මා ප්‍රධාන වීරකය චන්දන් ජනේති වායමති වීරිය ආරහති චිත්තම් පග්ගඤාති පජහති කියන්නේ මේ ඡන්දේ චන්දන් ජනේති වාය වෑයම චිත්ත ඒ කියන්නේ සත්‍ය දකින්න. වීරියං ආරහති චිත්තම් පග්ගඤාති පජහති ඒ කියන්නේ සිත එතනින් මිදෙනවා. පග්ගඤාති පජහති. ඒකයි චිත්ත විමුක්තියක් කියලා කියන්නේ. සත්‍ය දකින්න තැන. සතර සම්මා ප්‍රධාන වීර වෙනම මේව කතා කරන්න ඕනේ මාත්‍රකාව විදිහට කතා කරනවා නම් නමුත් මෙතන හැම මේ මේ සියල්ලම තියෙන මේ මොහොතේ. ආරෂ්ඨාංග මාර්ගෙම තියෙන මේ සම්මා දිට්ඨිය මේ දකින සත්‍ය ඒකමයි සම්මා. ඊතරම තියෙනවා සියල්ලම සම්මා ආජීවයේ තියෙනවා. ඊතර යහපත් දැක්ම තියෙනවා. ඒ වගේම ඊතර ජීවිකාව තියෙනවා. ඒ වගේ සම්මා සංකම්ප, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වාචා, සම්මා සති, සම්මා සමාධි, සම්මා වායාම සියල්ලම තියෙන ආරෂ්ඨාංග මාර්ගෙම ඊතරමයි. එතකොට මේ සිත මේ එන ආරම්මනේ සිතට එන අරමුණේ සත්‍ය දකින්නවා කියන එක. ඒකම තමයි ස්කන්ධයේ උදේවය දකින්නවා කියන්නේ. එතකොට මේ ආරම්මනේ කියන්නේ රූප ආරම්මනය. එතකොට අරූපනිච්චතෝ අනිච්චතෝ කියනකොට ඒක අනිච්ඡම්බන්තේ කියනවනම් එතකොට රූපනිච්චතෝ කිව්වොත් එතන භවය ඇත්ත වෙලා. ඒ කියන්නේ පොත දකින හිත උපමාවක් ගත්තොත් මේ මොහොතේ පොත ඇත්ත වීම භවේ ඇත්ත වීම. හැබැයි භව නිරෝධයක් දකින්න පොත කියලා දෙයක් බාහිරින් හම්බ වෙන්නේ නැත්තම්. ඒක සිතන ධම්ම එහෙම දෙයක් සිත කියලා දෙයක්වත් නැහැ. ඒක ඔක්කොම කුඩු වෙලා යනවනම් අන්න අනිච්චම් බන්තේ කියන තැනට. රූපං අනිච්චම් බන්තේ කිව්වේ මුළු ධර්මයේම එතකොට මෙතන තියෙනවා. එතන තියෙනවා. ඒ අවබෝධයේ එතන තියෙනවා. දැන් ඉද බික්ක වේ බික්කු මේ ශාසනය වෙනවා. නැත්තම් මේ බෞද්ධ වෙන්නේ නැහැ මේ ශාසනය වෙන්නෙත් නැහැ. බෞද්ධ කියලා කියන්නේ එතකොට දෙයක් නැති බව දකින්න තැන. දෙයක් නැති බව දකින විතරයි බෞද්ධයෙක් වෙන්නේ. දෙයක් ඇත්ත කරගෙන ඉන්න කයිසි කෙනෙක් එතන මිත්‍යා දෘෂ්ටිකයි අවිද්‍යා භූමියේ සම්මා දිට්ඨියක් නැහැ කියුවේ එකයි. මෙන්න මේ සූත්‍රය තුල මේ තිස්ස සූත්‍රය තුල තියෙන වැදගත්ම කාරණේ තමයි ඇත්තටම මෙන්න මේ කාරණේ ඔබට දැන් ඊගා වාක්‍ය ටිකේ දෙක දකින්න ලැබෙනවා. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයක් නැහැ පෘථග්ජන භූමියේ. මෙන්න සූත්‍රය තුලම බුදුන් වහන්සේම පැහැදිලි කරනවා. ඒක මිත්‍යා දෘෂ්ටියක් කියලා පෘථග්ජන භූමිය තුල ආර්ය අෂ්ටාංග මාර්ගයක් නැහැ කියලා. ඒක මේ සූත්‍රය තුලින්ම ඔබට දකින්න ලැබෙන්නේ. දැන් 30 කින් අහන ප්‍රශ්න බලන්න 30 ඒ කිමයි හඟියුද? තං කිං මඤ්ඤති 30 රූප නිච්ඡං වා අනිච්ඡං වාති අනිච්ඡම් බන්තේ මහා එතකොට 30 කිමයි හඟියුද? රූපේ නිත්‍ය දානිත අනිච්චම් බන්ති. ඒතර රූප ආරම්මනේ දෙයක් පොතක් මේසයක් කියලා එකක් හම්බ වෙන්නේ ඒ සියල්ලම අනිත්‍යයි. සත්‍ය නෙමෙයි කියන එක දැන් තිස්ස භික්ෂුන් වහන්සේ ප්‍රකාශ කරනවා. කියන්නේ මේ ශාසනයේ ඉද බික්ක වේබික්කු වෙනවා. මේ ශාසනයේ භික්ෂුවක් බවට පත් වෙනවා. ඒ කියන්නේ බෞද්ධයෙක් බවට පත් වෙන්නේ උතරින්. ඔය අවබෝධය නැතුව ඒ ඉද බික්ක වේබික්කු කියන තැනට එන්නේ නැහැ භික්ෂුව. එන මිත්‍යා දෘෂ්ටිකයි අන්‍යාගමිකෙක් විදියට අනිත් පැත්තට මිත්‍යා දෘෂ්ටික පැත්තටයි වැටෙන්නේ. මේ සමාජයේ අද සමාජයට මෙන්න මේකත් මේ පුංචි වචනේ ගලප ගන්න බෑ. ඒ පුංචි වචනේ ගලප ගන්න බැරුණොත් මුළු ධර්මස්කන්ධයම ඔහුට හමු වෙන්නේ නෑ. චක්කු නිච්චතෝ අනිච්චතෝ කියවත් එහෙමයි අස නිත්‍යද අනිත්‍යද මානිනී අනිත්‍යයි අස අනිත්‍ය නම් මානිනී දුකසප දුකයි මානිනී එහෙනම් ඒ ආත්ම වශයෙන් ගත හැකිද නොහේ තම්බන්තේ අන්න එතනිනුත් අපිට වැටෙනවා චක්කුනිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් බන්තේ කියන කොටත් ඇස කියන්නේ මස්ස හැට නෙමෙයි මරුණු කෙනාටත් තියෙනවා මස්ස හැට නෙමෙයි පේන බවට ඇස කියන්නේ පේන්නේ කුමක්ද පොත පොත ඇත්ත කරගත්තොත් නිච්ඡං වරිච්ඡං පොත ඇත්තක් නොවන බව දකින එකයි අනිච්ඡං බන්තේ කියලා කිව්වේ එහෙනම් ඒක ආත්ම වශයෙන් ගත හැකිද නොයේ තම්බන්තේ අනාත්ම ධර්මයක් කිව්වෙත් ඒකයි එතකොට මේ ආත්ම කතාවක් නැහැ දැන් ශබ්දය කියන්නේ ආත්ම කතාවක්ද නැහැ. වර්ණය කියන්නේ ආත්ම කතාවක්ද නැහැ. එතකොට ශබ්දේ වර්ණේ ගන්ධේ රස පහස උණුසුම සීතල තදගතිය කියන මේ ප්‍රසාද එකකවත් ආත්ම කතාවක් නැහැ. ඒ නිසා මේ ධර්මයේ අනාත්ම ධර්මයක්. අපි මේ ආත්මීය මනසකට ආත්මීය විදියට හිතනවා කියන එක ලොකු තේරුමක් තියෙනවා. ඒ ධර්මයේ දකින්න නම් ධර්මයේ දකින්න ඕනේ ධර්මයේ කෝණයෙන් කියුවේ ඒ අනාත්ම ධර්මයේ දකින්න ඕනේ. පොත කියලා දෙයක් තිබ්බොත් ඒක ආත්මයක් වෙනවා. පොත කියලා දෙයක් නැති බව දකිනවා නම් ඒක අනාත්ම ධර්මයේ දැක්කයි. එහෙම නැත්නම් බෞද්ධයෙක් නෙමෙයි බුද්ධ ධර්මයේ දන්නේ නැහැ. බුද්ධ දර්ශනය දන්නේත් නැහැ. එහෙනම් ඉද බික්කවේ බික්කු මේ ශාසනය වෙන්නෙත් නැහැ. ඔතනින් තමයි මේ සියලු ගැට ටික ලියනවා මේ පැහැදිලි කිරීමත් එක්ක. අපිට මේ පරිවර්තනය තුළ දකින්න ලැබෙන සිංහල අනුවාදය තුළ සූත්‍රයේ වචන පරිවර්තනයක් විදියටයි දකින්න ලැබෙන්නේ අපි හැම සූත්‍රයකද මේක කියුවා. නමුත් ඒ තුල ධර්මයේ දකින්න නම් ධර්මය අවබෝධ කරගත්ත අයගේ ඒ ධර්මයේ අවබෝධ කරගත්ත ඒ ධර්මකා ඒ සූත්‍රය තුල ධර්මයේ පෙන්වන්න පුළුවන්කමක් තියෙනවා. ඒතෝ වචන පරිවර්තනය කරලා ධර්ම නිවන් මාර්ගයක් යන්න බෑනේ. සසර දුකෙන් මිදෙන්නේ නෑනේ. ඒක නිසා බුද්ධ ජාතක පිටකේ යම් කිසි කෙනෙක් පරිහරණය කරනවා නම් ඔහුට තියෙන යම් කිසි අවබෝධයක්ද ඒ අනුවයි ඒ දෙපේන්නේ. නැත්තම් ඔහුට ධර්මයේකින් හමු වෙන්නේ නැහැ. ඒක නිකන් කෙමිස්ට්‍රි ෆිසික්ස් වගේ සිලබස් එකක් කරලා අර ත්‍රිපිටකාචාර්ය වගේ විභාගයක් කරලා සම්මානයක් අරගෙන බෙල්ලේ උර උර චක්‍රමාලාවක් දාගෙන අර අන්තිමට ගිහියෙක් විදිහට අන්තිමටම ආර්ය භූමියවත් දන්නේ නැති අරියානන් දස්සාවි කියන පැත්තකවත් නැති නිකන් ඔහේ රස්සාවක් කරලා කීයක් හරි හම්බ කරගන්න පුළුවන්. ඒක බෞද්ධයේ කටයුත්තක් නෙමෙයි. බෞද්ධ දර්ශනය තුළ එවැනි දෙයක් නැහැ. හම්බ වෙන්නේ නැහැ. යමෙක් යමක් එතකොට දැන් මෙතන ඊගා වාක්‍යයට අපි ආවොත් යම්පනා නිච්ඡන් දුක්ඛං වා තං සුඛං වාති දුක්ඛං බන්ති අන්න අර දුකයි කියපු කාරණය යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේද සෝ හෝ වේද වහන්ස දුක්ඛය යමක් අනිත්‍ය නම් දුක් නම් සැහැවි නම් එය තෙල මාගේ තෙල මම වෙමි දැන් මගේ ආත්මයයි දක්නට නිසිද වහන්සේ නොවේ. එතකොට මෙතනදී පැහැදිලි වෙනවා දැන් බුදුන් වහන්සේ අහුව කාරණය මොකද්ද? රූප අනිච්චං වානිච්චං වානිච්චං බන්තේ. ඊට පස්සේ ආනවා රූපය අනිත්‍ය නම් ඒ දුකද සැපද දුක්ඛම් බන්තේ. ඊට පස්සේ කියනවා රූපය අනිත්‍ය නම් දුක නම් ඒ ආත්ම වශයෙන් ගත හැකිද නොහේතම් බන්තේ. මේ අනාත්ම ධර්මය කියන එකම තමයි මේ කියලා තියෙන එතකොට. ඒ විදිහටම වේදනාවත් කතා කරනවා. වේදනාවත් ඒ නිත්‍යං වා අනිත්‍යං වා අනිත්‍යං බන්තේ ඒ වගේම වේදනාවෙත් කතා කරනවා. ඒ විදිහටම සංඥාව ගැනත් කතා කරනවා. සංකාර විඥාන කියන සියල්ලම මේ විදිහටම ඒ කියන්නේ මේ දෙයක් කියලා ගන්න ස්කන්ධයෙන් ස්කන්ධය කියනකොට වේදනා සංඥා සංකාර විඥාන වෙන සියල්ලම එකම ස්වභාවයෙන් පැහැදිලි කරනවා. යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේද සුව හෝ වේද වහන්ස දුක්ඛය යමෙක් අනිත්‍ය නම් දුක් නම් එය පෙරණ සැඟවි ඇතනම් එය තෙල මම මගේ මගේ ආත්මේ කියයි. ඒ වෙනස් වෙන සුළු නම් කියන එක. එතකොට පෙර පෙරලෙන සුළුයි කියන්නේ වෙනස් වෙන සුළුයි කියන එක. යම්පර අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලං නූතං සමනුස්පස්ස. සමනුස්සිතං ඒතම් මම ඒසෝ හමස්වි අමේසෝ අත්තාත නොහේතම් බන්ත මම මගේ මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද නොහේතම් බන්තේ යම් එතන එතකොට මෙතනදි පැහැදිලි වෙනවා මේ කියන වාක්‍ය රටා මාලාව ඔබ හොඳට දන්න දෙයක් යම්පර අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං දැන් සමනුපස්සති ඒතං මම ඒසෝ හමස්මි ඒතං මම ඒසෝ හමස්මි සුම්මියත්තාති. මම මගේ මගේ ආත්මය කියලා කියන්න පුළුවන්ද කියලා නොහේතම් බන්තේ. එතකොට දෙයක් කියලා ගත්තොත් පොත කියලා ගත්තොත් තමයි ඒ පොත දකින මමත් තින්නේ. එහෙම වුණොත් තමයි මගේ මම මගේ මගේ ආත්මය කියලා තුනම තියෙන්නේ. මේ පොත කියලා දෙයක් තියෙනවා නම් ඒ පොත මගේ ඒ පොත දකින මමත් ඉන්න ආත්මයක් තියෙනවා. ඒකකේ පොතෙන්තර මමෙක් නෑ කියලා. ඒ කියන්නේ දැන් මේ පොතක් තියෙන කතාවක් නෙමෙයි. මේ පොත මේසේ ඇඳ ඉරහඳ ගාකොළ නාගහා නුගගා ඔය එකක්වත් බාහිරින් හම්බ වෙන්නේ නෑ. ඔය ඔක්කොම චිත්තයක්, සිතුවිල්ලක්. ඔබ හැසුරු කරන්නේ සිතුවිල්ලක්. ඒකයි කිව්වේ මේ ලෝකේ ජනගහන ඉන්නවා කෝටි 800ක්. ඒ කෝටි 800ව තමන්ගේ සිත් තුළ සිත ඇතුලේ ලෝකයක් හදාගෙන ජීවත් වෙනවා. එළියේ තියෙන එකක් නෙමෙයි. සිතුවිල්ල. දැන් දරුවා කියන්නේ සිතුවිල්ල. පොත කියන්නේ සිතුවිල්ල. නාගහ කියන්නේ සිතුවිල්ල. නුගගහ කියන්නේ සිතුවිල්ල. චිත්තයක්. ඒ කියන්නේ දරුවා ඉන්නේ හිතේද? නෑ. නමුත් හිතේ නේද? ඔබ සැප විඳින දුක් විඳින හිතේ. දැන් ටීවී එක දිහා බලාගෙන ඉන්නවා. දැන් ටීවී එකේ නෙමෙයිනේ කතාව තියෙන්නේ ඔබේ හිතේ. ඔබ අඬන්නේ දුක් වෙන්නේ ඔබේ හිතේ තියෙන රාග දේශමෝ පිනවන එකයි. ඔබ ටීවී එකේ තියෙන පින්තූරාර එක එක දැන් දර්ශකයක් විතරයි. ඒක දර්ශකයක් කරගෙන තමන්ගේ අභ්‍යන්තරයේ අර ඇලෙන ගැටෙන ස්වභාවයේ අර අර තියෙන චිත්තාරෝපණේ පිනවන එකයි සැප දුක් විඳිනවා කියන්නේ. බාහිරින් නෙමෙයි. ලස්සන කැත තියෙන්නේ බාහිර නෙමෙයි. ඔබේ ඒ කියන්නේ සිත සිත කියන දෙයක් නෙමෙයි. සිත කියන්නේ චිත්තාරෝපණය නෙමෙයි අන්තිමටම බලනකොට. අන්තිමට බලනකොට ආරෝපණය දැන් චුම්බකයේ අතුලලා අතුලලා යකඩ කැලේ එන ආරෝපණයක් තියෙනවනේ. අර බැඳීමක් යකඩ වලට ඇලෙන ගතිය අන්න එකනේ තණ්හාව කියන්නේ ඒකම තමයි මෙතන ශබ්ද වර්ණ ගන්ධ වලට මේ ශබ්ද වර්ණ ශබ්ද වර්ණ ගන්ධ මේ ඒව නැවත නැවත නැවත නැවත ස්පාක් වීම තුල රූප රූපත්‍ය සංගතං අபிසංකරෝති කියන විදිහට මේක තුල එන ආරෝපණය ආත්මීය දැනීම චිත්ත ආරෝපණය වේගය තුල ස්පාක් එක තුල අර ලයිට් එක ආලෝකයටපත් වෙනවා වගේ දැන් තේරෙනවා මේක තමයි ධර්මයේ දකින ධම්ම චක්කුසේ අවදි වෙනවා කියන්නේ ධම්ම චක්කුසේ අවදුණු අයෙකුට විතරයි මෙන්න මේ චිත්ත ආරෝපණය කොහොමද මේ මොහොතේ දෙයක් කොහොමද පේන්නේ කියන එක ඔහුට විතරයි ධම්ම චක්කුසේට විතරයි ඒක අසුවේ. ඔහුට කියන්නේ කෙනෙකුට නෙමෙයි මේ අවබෝධඥානයක් අපි කොහොම නිවන කියන්නේ අවබෝධඥානයක් සංකිතේ නිබ්බිදා නිවන කියන්නේ අවබෝධ කරන දෙයක් කියලා අපි කිව්වා. ඒක භාවනා කරලා කවදාවත් ලබන්න බැරි බව කිව්වා. ඒ කියන්නේ ජටිලෝ බ්‍රහ්මණයෝ නිගණ්ඨයෝ කරපු දේ අර රූපය ඇත්ත කරගෙන අර පස්වග තවුස කරපු දේ ආලල්කාලා මුද්දක රාමපුත්‍ර කරපු දේ ඒ තමයි නිගණ්ඨ භාවනා. බුදුන් වහන්සේ පටිච්ච සමුපාද මෙනෙහි කළා සත්‍ය අවබෝධ කළා මිසක් නිගණ්ඨ භාවනාවෙන් නිවන් දැකලා නැහැ. මෙන්න මේක වටිනාම කාරණේ. කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය, තුන් භූමිය ජයගෙන මේ මෙතන සිත හැදෙන හැටි දැකලා සිත කියලා දෙයක් නැති බව දැකලා මේකෙන් මිදෙන එකයි එහෙනම් තුන් ලෝකයෙන් මිදෙනවා කියන්නේ. ධර්මයේ මනාකොට හමු වෙනවා. දකින්නත් ලැබෙනවා. දැන් අපිට ඕනි ඔබට දෙන්න ඕනි පණිවිඩය මේ සූත්‍රය තුල තියෙන තැන පෙන්වන්න. මේක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයක් අවිද්‍යා භූමියේ පෘ탁ජන භූමියේ නැති බව පෙන්වන එක. මේ සූත්‍රයේ තියෙන වටිනාම කාරණා. මිත්‍යා දෘෂ්ටික භූමියේ සම්මා දිට්ඨියක් නැහැ කියන එක. බුදුන් වහන්සේමයි ඒක ප්‍රකාශ කරන්නේ. ඒ පෙන්නන්න මේක සූත්‍රය පිටු ගානක් තියෙනවා කතා වස්තුවත් එක්කලා එන්නේ. නමුත් මේක මෙතන තියෙනවා. අපි බලමු එකින් එක යමු. තව පොඩ්ඩයි ඉස්සරහට යනකොට ඔබට ඒක දකින්න ලැබෙනවා. තිස්සේ එහෙන් අතීත අනාගත පච්චුප්පන්න වූ අධ්‍යාත්මික වූ බාහිර වූ ඕලාරික වූ සුකුම වූ හීන වූ ප්‍රනීත වූ යම් කිසි රූපයක් ඇද්ද? ඒක රූපය කියලා අපි ගත්ත දෙයක් කියලා ගත්ත පොත මේස කියලා ගත්තොත් ඔබ දන්නවා ස්කන්ධය හඳුනනකොට ස්කන්ධ සූත්‍රය තුල පෙන්නවා. අතීත අනාගත පච්චුප්පන්නං වා ඕලාරිකාව අතීත අනාගත පච්චුප්පන්නං වා අජ්‍යත්ත බහිද්ධාව ඕලාරිකාව සුකුමාවා ඊනාවා ප්‍රණීතාවා සන්තිකේවා දුර වේවා ළඟ වේවා ස්කන්ධා කියලා. අතීත අනාගත පච්චුප්පන්නං වා අජ්‍යත්ත බහිද්ධාව ඕලාරිකාව සුකුමාවා ඊනාවා ප්‍රණීතාවා සන්තිකේවා දුර වේවා ළඟ වේවා උපාදානස්කන්ධා කියලා කිව්වා. ඕක අල්ලගත්තා. එතකොට අතීත අනාගත පච්චුප්පන්නං වා අජ්ජත් බහිද්දාව ඕලාරිකව සුකුමවා හීනාව ප්‍රණීතව සම්තිකේවා දුර වේවා ළඟ වේවා කියන එක මොකද්ද මේ කියන්නේ? දෙයක් කියලා ගත්තොත් ඒක අතීතත් අනාගතත් වර්තමානත් බාහිරත් ඇතුළත් එතකොට මේ සේරම හීන ප්‍රණීත දුර ළඟ අන්ත දෙකකට තියෙන ඇත නැත කියන පොතක් තිබ්බොත් තමයි ඒ පොත ඇත නැත කියලා කියන්නේ. ඒ පොත හොඳද නරකද කියලා කියන්නේ. එහෙනම් දෙයක් කරගත්තොත් එතන තියෙන්නේ දුකක්මයි. දෙයක් කරගත්තොත් ඒක අතීත අනාගත තුන් කාලයකට අයිති වෙනවා. ඒතර අකාලික දහම හම් වෙන්නේ නැහැ. දෙයක් කරගත්තොත් එතන මිත්‍යා දෘෂ්ටිකයි කිව්වේ ඒකයි. දෙයක් කියලා ගන්නෙ කොහොමද? සංඛාර. සබ්බේ සංඛාරා කියන්නේ දෙයක්. වචී සංඛාරා කියන්නේ දෙයක්. කාය සංඛාරා කියන්නේ දෙයක්. මනෝ සංඛාරා කියන්නේ දෙයක්. ද මේව වචන විදිහට මෙහෙම ගත්තොත් තේරෙන්නේ නැහැ. හැබැයි මේක මේ මොහොතෙම පෙන්වන්න පුළුවන්. ඔබ අපි උපමාවක් ඔබට කිව්වා. ඔබ අඬනවා. අඬනකොට එන ශබ්දේ කාය සංකාරා. අඬන ක්‍රියාව වචී සංකම අඬනකොට අඬනකොට එන ශබ්දේ වචී සංකාරා, අඬන ක්‍රියාව කාය සංකාරා. හැබැයි අඬනකොට ඇති වෙන දුක මනෝ සංකාරා. ඒ කියන්නේ මෙතන ආත්මයක් හැමතිස්සෙම පෙන්නනවා නම් එතන දෙයක් තියෙනවා නම් ආත්මිකුත් පෙන්නවා. ඒකයි එතන දුක තියෙනවා නම් ආත්මීය ස්වභාවයක් තියෙනවා නම් අනාත්ම ධර්මය නෙමෙයි ආත්ම කතාව මිත්‍යා දෘෂ්ටිකයි දෙයක් තිබ්බොත් තමයි ඒක වෙන්නේ. ඒකයි රූපානිච්චතෝ අනිච්චතෝ කියන තැනින් තමයි මුළු ධර්මයම තියෙනවා කිව්වේ. දෙයක් තිබ්බොත් තියෙන දුක. දෙයක් නැත්තම් දුකෙන් මිදීම. එතන දෙයක් කියලා කියන්නේ බාහිර නෙමෙයි අපි හිතන දෙයක්. ඊගාව කාරණා. දැන් වැටේනවා. අපි හිතන දේවල් බාහිර නැහැ. අඹගහ නාගහ නුගගහ මේ හැම දෙයක්ම අපි කතා කරන හැම හැම දෙයක්ම විඥාන මායාව. ඒ ඔක්කොම චිත්තයක් සිතුවිල්ලක්. ඒවා බාහිරින් හම්බ වෙන්නේ නැහැ කවදාවත්. බාහිරේ කියලා හිතාගෙන අපි ඇසුරු කරන නිසාමයි අපිට දුක තියෙන්නේ. දුකෙන් මිදීමක් නැත්තේ. එහෙනම් ස්කන්ධය කියන්නේ ඔබ දන්නවා වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ මෙතනින්මයි මේ ආවේ කිරණයක් ඒ කිරණේ වේදනාව සංඥාව හඳුනා ගැනීම ඒකම එකතු කළා අර සියල්ලම එකට එකතු වීම තුලයි එතකොට දෙයක් බවට පත් වෙලා විඥානය දැන ගැනීම වෙන්නේ. ඇසට එන්නේ ආලෝකයක් නම් ආලෝකයේ කොයින්ද දෙයක්. ඇහැට කනට ශබ්දයක් නම් ශබ්දේ කොයින්ද දෙයක්. අපි දකින්නේ පොතක්. පොත කියන්නේ ශබ්දයක්. ඒ වගේම ඒකේ තියෙනවා ආලෝකේ වර්ණයක්. දැන් මේකෙන් තේරෙනව නේද? අසකන දිවනාසය කයමන කියන මෙන්න මේ සෙන්සස් ෆයිව් සෙන්සස් කිව්වේ ප්‍රසාද ස්පාක් වෙන එකයි ආරෝපණය ඇති වෙන්න දෙයක් බවට පත් වෙන්න හේතුව. ඒකයි ආත්මීය දැනීම බවට පත් වෙන්නේ චිත්තාරෝපණයයි. එන ආරෝපණය ඇති වෙන්නේ ස්පාක් එකක් නිසායි. වේගයෙන් ස්පාක් වෙන නිසාමයි ඒ ස්පාක් වෙන වේගයටයි ස්පාක් වෙන වේගෙට උපදින කරන්ට් එක මිලිවොට් පහේ අපේ සුසුඤ්ඤාව ඔස්සේ දුවන්නේ ඒකම අපි කතා කරන ආත්මීය දැනීම. ඒක චිත්තාරෝපණයක් කියලා කියන්නේ. එතන දෙයක් නිරූපණය කරනවා. දරුවෙක් ඉන්නවා. ගයක් තියෙනවා. හැම දෙයක්ම තියෙනවා කියලා ගන්නවා. දෙයක් දෙයක් දෙයක් හදාගත්තේ කොහෙන්ද? ඒ සේරම මායාවක්. විමාරූපමංච විඥානං. මේක හැදුනේ කොහමද? අර අර ආවේ කිරණයක් දැක්කේ පොතක් කියන එක. පොත කියලා දෙයක් ආවේ නැහැ බාහිරින් පොත කිව්වේ නැහැ පොතක් එනවා කියලා. ආවේ කිරණයක්. ආලෝක කිරණයක්. අර පටිග සම්පස්සේට අධිවචන සම්පස්සයක්. සිතුවිල්ලක් බවට පත් වෙන එක. මෙතන මෙතන අපිට හිතෙනවා දැන් මේ මේක හොඳට මේක මේ ධර්මයේ ඔබට ඇහෙනකොට ඇහෙනකොට ඇහෙනකොට ඔබට දැනෙයි. ඔබ හොඳට මේ මුල ඉඳන්ම මේ හොඳට අධ්‍යයනය කරත් ඔබට දැනේ. මෙතන ඇත්තටම එහෙම දෙයක් නැති බව. ඇත්තටම මේ කතා කරන එක බොරුවක් කියලා. මේ කියන හැම වචනයක්ම බොරුවක්. මේ කතා කරන හැම શબ્දයක්ම බොරුවක්. ඒකෙන් පෙන්නන ආරෝපණයේ බොරුව. දෙයක් පෙන්නන එකයි බොරුව. දෙයක් කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒක දකින්න මහනුවරක් ඕනේ. ස්කන්ධය කියන එකක් දකින්න නුවණක් වේදනා සංඥා සංකාර විඥාන කියන එකකට ඒවා වෙන් කරන්න පුළුවන් ඒවා නෙමෙයි. පොත කියනකොටම ඔක්කොම වෙලා තමයි පොත එන්නේ. ඒතර වේදනාව තියෙනවා සංඥාව තියෙනවා සංකාරා තියෙනවා විඥාන තියෙනවා. ඒකෙන් තමයි පොත හැදෙන්නේ. මනාකොට ඔබට මේ පැහැදිලි කිරීම එකින් එක එකින් එක ගැළපීලා තියෙනවා. ඉතින් හොඳ අවබෝධයක් ඇති වෙනවා ඔබට එකින් එක එකින් එක අසාගෙන පිළිවෙලට ගලපගත්තොත් එහෙම නැත්නම් එක මොහොතේ ඔක්කොම පැහැදිලි කරන්න ගියොත් විශාල පැහැදිලි කිරීමකට යන්න වෙනවා. හැබැයි මෙතන මේ කියන කාරණාවට ලඝු කරන්න වෙනවා අපිට නැත්තම් මේක ඔබට තේරෙන්නේ නැති වෙනවා. අපිට උනි පණිවිඩය ඔබට දෙන්න බැහැ. ඒක නිසා දැන් ඔබ ඒ අවබෝධය ඇතිව මේ අසනවා නම් මේක වැටෙනවා. තිස්ස මෙසේ දක්නා සුතවත් ආර්ය ශ්‍රාවක රූපේ කලකිරේ විඥානයේ කලකිරේ කලකිරෙන්නේ නොයලේ නොඇලෙන්නේ අන මිදුනේ වේ. එවං පස්සන් තිස්සං එවං පස්සන් තිස්ස සුතවා අරිය ශාවකෝ රූපසම් රූපසම්පි නිබ්බිදාන්ති නිබ්බිදාන්ති අනරූප වේදනා සංඥා සංකාර සේරමේ විතර ගන්නෝනේ රූප වේදනා සංඥා නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගාන පස්සේ කියපු තැන විඥානම්පි නිබ්බිදන්ති රූපංච නිබ්බිදන්ති සංඥාච නිබ්බිදන්ති සංඛාරප්පේ නිබ්බිදන්ති නිබ්බිදන්ති විරාජanti විරාජති නාපරං ඉත්තත්‍යාති පජානාති අන්න අන රූපේ මේ සත්‍ය දකීනම් ඒ අරිය ශ්‍රාවකයා ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකයා කියන්නේ අරියානන් දස්සාවි කියපු තැන ආර්ය ධර්මයේ දන්න කෙනා ආර්ය ධර්මය කියන්නේ දෙයක් නැති බව දන්න කෙනා. බාහිර දෙයක් තියෙන බව රවටෙන කෙනාට අරියානන්දස්සාව කියන්නේ බාහිර දෙයක් නැති බව දකින කෙනාටයි කියන්නේ අරියානන්දස්සාව. ආර්ය ධර්මයේ දන්න දන්නවා කියන්නේ අන්නේ කෙනාට. ඒතර අරියානන්දස්සාව කියලා කිව්වේ අන්නේ නිසායි. ඒතර ආර්ය ධම්මේසු කෝවිදෝ ආර්ය ධම්මෝ විනයෝ කිව්වේ අන්නේ දන්න කෙනා. එතකොට සුතවතාර ශ්‍රාවකයා කියන්නේ අරියානන්දස්සාව කියන්නේ එකම කාරණයක්. තිස්ස යම්සේ සත් පුරුෂයෝ දෙදෙනෙක් වෙද්ද ඔන්න දැන් බුදුන් වහන්සේ අන්න පණිවිඩය කියනවා. අර අපි ඔබට කිව්වේ මේ සූත්‍රයට ආවේනික පණිවිඩයක් තියෙනවා කියලා. මෙන්න මේක තමයි ධර්මයේ වැදගත්ම තැන. ඔබ අහලා තියෙනවා ඔබ සාමාන්‍යයෙන් ඔය අහනවා මේ අරියට මග වෙනයි ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙනයි කියලා. නමුත් මේ සූත්‍රය තුළ බුදුන් වහන්සේ පැහැදිලිව කියනවා අරියට මගත් මිත්‍යා දෘෂ්ටිකයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ විතරයි සම්මා දිට්ඨිය කියන්නේ. ඒ කියන්නේ ඔබ කතා කරන ඔය අරියටමග කියප එකත් බාහිර ඇත්ත කරගෙන තියෙන එක මිත්‍යා දෘෂ්ටික භූමියයි. මිත්‍යා දෘෂ්ටික භූමියේ සම්මා දිට්ඨියක් නැහැ කිව්වේ ඒකයි. එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ පටන් ගන්නේ කොහමද? සම්මා දිට්ඨි, සම්මා වාචා, සම්මා සංකප්ප, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඊට සම්මා එතකොට එතන සම්මා දිට්ඨිය මොකද්ද? බාහිර දෙයක් නැති බවයි. අන්නේ සම්මා දිට්ඨිය හම්බ වෙන්නේ නෑ පෘථග්ජන භූමිය. ආර්ය අෂ්ටාංග මාර්ගයක් නෑ පෘථග්ජන භූමිය කියුවේ ඒකයි. ඒක තමයි මම මෙතන ඉඳන් පැහැදිලි වෙන්නේ ඔබට එතරම් ඔබට දීර්ඝ පැහැදිලි කිරීමක් දකින්න ලැබේ. 30 යම්සේ පුරුෂයෝ දෙදෙනෙක් වෙද්ද එක් පුරුෂයෙක් මාර්ගයේ අදක්ෂය එක් පුරුෂයෙක් මාර්ගයේ දක්ෂ. ඒ මේ අමග්ග කුසල ඒ කියන්නේ අදක්ෂ පුජ්‍යලයා මේ අර දක්ෂ කෙනා එහෙම නැත්නම් මග්ග කුසල කෙනා එහෙම නැත්නම් මගදත් පුරුෂයාගේ මග පුලුස්නේ හේ මෙසේ කියන්නේ බවත් පුරුෂය මේ මගේ එයින් මොහතක්ය එයින් මොහොතක් ගොස් දෙමන්සලකි. දැන් ඔන්න අර උපමාවක් තියෙනවා. දීර්ඝ පැහැදිලි කිරීමක් තියෙන ඇතුළ. දැන් මේ දක්ෂ ඒ කියන්නේ දන්න කෙනා. මෙන්න මේ මෙයාට හමු වෙනවා කියනවා සම්දිස්ථාන දෙමන්සලක්. එයින් මොහොතක් ගොස් දෙමන්සලකි. දෙමන් සන්ධියක් දක්නේ. එහි වම දකුණ ඒ එහි දකුණු ගනු එයින් මොහතක්ය ඒ කියන්නේ මොහතක්ය කියන වචනේ තමයි මෙතන අපි මේ පැහැදිලි කිරීම ඔබට වැටහෙන්න ඕන නිසා ඉස්සලා තේරුමට යමු පස්සේ අපි සූත්‍රයේ පැත්තෙම බලමු දකුණ ගනි එයින් මොහතක්ය එයින් ගොස් ඝන වනලහබක් දක්නේ ඒ කියන්නේ සඳ දෙමන්සලක් හම්බ වෙනවා එතනින් දකුණ ගන්න කියනවා ඊට පස්සේ වනලැහැබක් හම්බ වෙනවා. ඊට පස්සේ ඝන වනලැහැබක් දක්නේ එයින් මොහොතක් ඒ කියන්නේ එයින් මොහොතක් යනකොට ගොස් මහත් වූ ගැඹුරු ප්‍රපාතයක් මඩ වගුරක් දක්නේ අන මඩ වගුරක් හම්බ වෙනවා කියන ගැඹුරු ප්‍රපාතයක් එයින් මොහොතක් එයින් මොහොතක් ගොස් අන එතර තමයි ප්‍රපාතයක් පේනන්නේ හෙබක් දක්නේය. එයින් මොහතක් එයින් මොහතක් ගොස් සිත් කලු ඒ සම භූමි භාගයක් දක්නේය. මේ නිවන් මඟ යන ආකාරයම තමයි. දැන් මේ ටික තමයි ඊළඟ පැහැදිලි කරන්නේ. තිස්ස අරුත් සැඟවී පිනිස මා විසින් මේ උපමාව කරන ලදී. ඔන්න උපමාව. ඊටාම වටින උපමාවක් බුදුන් වහන්සේ ඉදිරිපත් කරනවා. මේ ආරෂ්ඨාංග මාර්ගයේ පෙන්වන්න මේ මේ කියන පු탁ජන භූමිය ආරෂ්ඨාංග මාර්ගයක් නැති බව පෙන්වන්න මේ කරන උපමාව. ඔන්න ඔබටම දකින්න ලැබෙයි. 189 වෙනි පිටුවේ සංයුත්ත නිකාය 3 වෙනි කාණ්ඩේ බුද්ධ දන්ත්‍ර පිටක 15. මේ තිස්ස සූත්‍රය තුල තිස්ස භික්ෂුවට පවසන පැහැදිලි කිරීම. මේ අර්ථයයි. දැන් ඔන්න උපමාවේ අර්ථය කියනවා. තිස්ස මාර්ග කුසලය මාර්ගය කියන්නේ මේ මේක දකිනවා මේ දෙයක් නැති බව දකින්න කෙනා බාහිර දෙයක් හම්බෙන්නේ පොත කියලා දෙයක් හම්බෙන්නේ නැති කෙනා ඒ පුරුෂය තෙල ආ පුහුදුන් හට නමකි එතකොට මා මාර්ග කුසලයක මා දැන් මෙතන මේ අර කිව්වේ දෙමන්සලක් හම්බ වෙනවා කියලා. 30 මාර්ග කුසල මග දත් කෙනා සහ මග නොදත් කෙනා යනු තෙල අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ගිය මග. මේකේ තේරුමේ තියෙනවා දෝෂ සහිතයි. ඒක ඔබට දකින්න ලැබෙයි. නමුත් අපිට සූත්‍රයට ගියොත් අපිට දකින්න එක මීට වැඩිය විනිවිද භාවයෙන් දැක ගන්න හැකියාව තියෙයි. දෙමන්සලකි දෙමන් සන්දිය කියන ඒකේ විචිකිච්ඡාට නමකි. ඒ කියන්නේ සැකයක්. විචිකිච්ඡාව තිබොත් එතන හරි දේ තෝරගන්න වෙනවා. එතකොට සැකේ එතකොට වම්මගේ. ආර්ය අෂ්ටාංග මාර්ගයත් මිත්‍යා දෘෂ්ටික මාර්ගයත් මෙන්න මේ දෙමන් සංදීයේදී ඒ කියන්නේ බාහිර දෙයක් තියෙනවා කියලා ගත්තොත් මිත්‍යා දෘෂ්ටිකයි බාහිර දෙයක් නැති බව දකිනවා නම් අර සම්මා දිට්ඨිය ආර්ය අෂ්ටාංග මාර්ගයට එනවා ආරෂ්ඨාංග මාර්ගයට නමකි. මිත්‍යා දෘෂ්ටියට මිච්ඡා සංකප්පයට මිච්ඡා වචනයට මිච්ඡා කම්මන්තයට මිච්ඡා ආදී ආජීවයට මිච්ඡා වායාමයට මිච්ඡා සතියට මිච්ඡා සමාධියට වම්පසය දැන් දකුණු මග යනු තෙල ආර්ය අෂ්ටාංග මාර්ගයට නමකි. දැන් මිත්‍යා දෘෂ්ටික පැත්ත පෙන්නවා වම් පැත්ත කියලා. සම්මා දිට්ඨික පැත්ත පෙන්නවා දකුණු පැත්ත කියලා. දකුණු පැත්ත එතකොට බුදුන් වහන්සේ කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගයට නමකි. වම් පැත්ත බුදුන් වහන්සේ කියනවා මිත්‍යා දෘෂ්ටික මාර්ගය කියලා. ඒ කියන්නේ පෘථග්ජන භූමිය මිත්‍යා දෘෂ්ටියක් කියලායි කියන්නේ. මේ සූත්‍රය තුල කියන්නේ දැන් මිච්ඡා ආජීවක මිච්ඡා මේකේ පැහැදිලිවම තියෙනවා තෙල අෂ්ටාංගික මාර්ගයට නමකී ඒ මිත්‍යා දිට්ඨියයි සම්මා දිට්ඨිය කියන්නේ නැහැ මිච්ඡා සංකප්පයයි ඒක සම්මා සංකප්ප කියන්නේත් නැහැ මේ පෘථග්ජන භූමිය ගැන කියන්නේ ඒතර මිච්ඡා වාචාය ඒ කියන්නේ මිච්ඡා වාචායක් කියනවා මිච්ඡා කම්මන්තය කියනවා මිච්ඡා ආජීවය කියනවා මිච්ඡා වායාමය කියනවා මිච්ඡා සති, මිච්ඡා සමාධි. ඒවා ඔක්කොම මිත්‍යාසහගතයි, දෘෂ්ටිගතයි කියලාම කියනවා. පෘථග්ජන භූමියේ සම්මාදිට්ඨියක් නැහැ කියවන්නේ නිසායි. දැන් දකුණු පැත්ත කියලා අනිත් පැත්තට කියන හැරෙන කෙනා. එයා දෙයක් නැති බව දකිනවා බාහිර. අන්න ඒ කෙනා ආර්ය භූමිය දකිනවා. අන්න ඒ කෙනා අරියානන්දස්සාවේ. අරිය ධම්මේසු කෝවිදෝ අරිය ධම්මෝ විනයෝ. අන්න ඒ කෙනා ආරෂ්ඨාංග මාර්ගයේ දකිනවා කියන්නේ. සම්මා දිට්ඨිය දකි. බාහිර දෙයක් නැති බව දකින කෙනයි සම්මා දිට්ඨිය දකින්නේ. සම්මා සංකප්පේ, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ හමුවන්නේ බාහිර ඇත්ත කරගත්ත කෙනා නොවේයි. බාහිර සත්‍යයක් නැති බව දකින කෙනාට පමණි. අද මේ වෙන විට මේ සමාජයේ වියවුල් වෙන්න හේතුව පොත්පත් ලියලා තියෙනවා බාහිර ඇත්ත කරගත්ත බාහිර ඇත්ත කරගත්ත මිත්‍යා දෘෂ්ටිය කියලා බුදුන් වහන්සේ පෙන්නන තැනටත් අරියට මග කියලා සම්මාදිට්ඨියක් දාලා පොත් ගොඩක් ලියලා දහම් පාසල් වල පිරිවෙන් වල උගන්වනවා මේ තනිකර මුසාවක් අවිද්‍යා භූමියේ සම්මාදිට්ඨියක් කවදාවත් හම්බ වෙන්නේ නැහැ ධර්මය හරි විදියට සමාජගතව තිබුණා නම් මේ ව්‍යසනේ සිද්ධ වෙන්නේ නැහැ අද මේ නිසා සම්මාදිට්ඨිය දාලා තිනවා පෘථග්ජන භූමියට ඒක මහා අපරාධයක්. පෘථග්ජන භූමියේ සම්මා දිට්ඨියක් නැහැ. ඒක ඔම්ලට් එක වගේ හදාගෙන අර අනිත් ආගම්වල වගේ හොඳ නරක කියලා අන්ත දෙකක් හදාගෙන හොඳ අන්තේ සම්මා දිට්ඨිය කියන්නේ යනවා. එහෙම දෙයක් බුදුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. මේ සූත්‍රය තුල නම් ඔබට එහෙම දකින්න ලැබෙන්නේම නැහැ. පැහැදිලිවම කියනවා මිත්‍යා දෘෂ්ටික මාර්ගයේ වම්පසය දකුණුපසය සම්මා දිට්ඨික මාර්ගයේ ඔබ දකුණුපසට හැස හැරෙන්න අන්න ඔබට දෙමන්සලක් හම්බ වෙනවා ඔබ යන මග ඔබ ඒ සත්‍ය මගේ අයිනම් ඔබ දකුණුපසට හැරෙනවා එහෙම වුණොත් ඔබ මේ මගේ යන විට අනීගාව සම්දිස්ථානය ගැන කියනවා ඝන වනලැහබක් හමු වෙනවා කියලා තිස්ස ඝන වනලැහබ යනු කුමක්ද අන්න දැන් කියනවා මේ අවිද්‍යාවට නමකේ අන්න ඔබ අවිද්‍යාවේ මිදෙනවා. ඒ කියන්නේ ඔබ දෘෂ්ටිගතව ඉඳ සියල්ලගෙම මිදෙනවා. 30 එතකොට ඔබ හිතනවා මේ දිව්‍ය ලෝකයක් තියෙනවා, නිර්යයක් තියෙනවා, මරුන් බඹුන් මිනිසුන් දෙවියන් සහිත භූමිය අවිද්‍යා භූමියෙන් මිදෙනවා. ඒ කියන්නේ ඔබ විශ්වාස කරන ආධාන සියල්ලම නැති වෙලා යනවා. ඒකයි වන ඝන ලහබක් හමුවේ දැන් ඔබ දකුණු පැත්තට ඇරුණා. ඒ කියන්නේ බාහිර දෙයක් නැති බව දැක්කා. ඊට පස්සේ ඔබ අවිද්‍යාව වඩලහබක් හමු වෙනවා කියලා බුදුන් වහන්සේ කියන උපමාවක්. ඒ කියන්නේ ඔබ සියලු දුෂ්ටීන්ගෙන් මිදෙනවා. වඩලහබෙන් මිදෙනවා කියන්නේ ඒකයි. අන්න ඊට පස්සේ කියනවා තිස්ස ඔබ මහත් ගැඹුරු වලකට වැටෙනවා. මඩ වගුර හමු වෙනවා ඊට පස්සේ. මොකද්ද මේ මඩ වගුර? තිස්සේ ආයතන පිනවන කාමයන්ට නමකි. අන්නේ මඩ වගුරේ එළුනොත් ඔබ ඒ ආයතන පිනවන කාමයන්ට එරුණා වෙනවා. තිස්ස ඊට පස්සේ කියනවා එතනිනුත් බෙදෙන්න කියලා. ඊට පස්සේ කියනවා තිස්ස ඊට පස්සේ ප්‍රපාතයක් හමු වෙනවා. ඊට මුලින් කිව්වා දෙමන්සලක් හම්බ වෙනවා කියලා. ඒකෙන් දකුණට හැරෙන්න කිව්වා. ඊතර අනිත් පැත්තේ ආරෂ්ඨා මිත්‍යා දෘෂ්ටික මාර්ගය කිව්වා. ඊතර සම්මාදිට්ඨියක් නැහැ කිව්වා. පෘථග්ජන භූමිය කිව්වා. ඊට පස්සේ කිව්වා ආරෂ්ඨාංග මාර්ගයට අන්න දකුණට හැරෙන්න කිව්වා. ඊට පස්සේ කිව්වා වරලහබක් හම්බ වෙනවා. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටි සියල්ල කුඩු කරගර එන්න ඕනි කියනවා. ඊට පස්සේ කිව්වා වරලහබ පහ වුණාම මඩවගුරක් හම්බ වෙනවා. ඒ කියන්නේ එතන තියෙන්නේ මඩවගුර කියන්නේ අර වරලහබ කිව්වේ අවිද්‍යාවන් මිත්‍යා දෘෂ්ටියෙන් මිදලා සම්මාදී ඒකෙන් එනවා. එතකොට දෘෂ්ටි සියල්ලම බිඳගෙන ඊට පස්සේ මඩවගුරක් හම්බ වෙනවා. කිව්වා ඒ කියන්නේ ආයතන පිනවන කාමයන්ගෙන් අයින්ට වෙන එක. ඊට පස්සේ කිව්වා දැන් දෙමන්සලයි දකුණට හැරුණා. ඊට පස්සේ වනලැහබක් හම්බුණා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම දෘෂ්ටි අයින් කරලා දැම්මා. ඊට පස්සේ දෙයක් නැති බව දැකලා දැන් ආවේ. එතනින් ආවේ දකුණට හැරලා ඒ පැත්තට කොට වනලැහබක් හම්බ සම්පූර්ණ දෘෂ්ටි ටික අයින් කරලා දැම්මා. දෙයක් නැති වෙනකොට මුකුත් හම්බ වෙන්නේ ඊට පස්සේ වනලැහබෙන් පස්සේ මඩවගොරක් හම්බුණා. ඒ කියන්නේ කාමයේ පිනවීමෙන් අයින්ට වුණා. ඊට පස්සේ වනලැහබෙන් අයින් යනකොට අන්‍යයට ප්‍රපාතයක් හම්බ වෙනවා. ඒ කියන්නේ හෙබය. හෙබය කියන්නේ ප්‍රපාතයටයි 30. ඉන්පසු හෙබයකට ප්‍රපාතයක් හමු ඒ කියන්නේ උපා උපායාස දෙකට නමකි. ඒ කියන්නේ මේ ආ එතර ප්‍රපාතයක් කියලාත් පෙන්නනවා උපායාස දෙකට නමකි කියලත් කියනවා. ඒ කියන්නේ ක්‍රෝධේ, වෛරේ, ඊර්ෂ්‍යාව ඒ සියල්ලෙන් මිදෙන තැන තිස්ස සිත්කලු සම භූමිය භාගයේ anu නිවනට නමකි. අන්න එතකොට කාමච්ඡන්ද ව්‍යාපාද දෙපැත්තෙන් මිදිලා යන එක තමයි අතන මඩ වගුර කියලා කිව්වා මෙතන ප්‍රපාතය කියලා කිව්වා ඊට පස්සේ අන්න නිවනට නමකි කියලා කියනවා සම භූමිය තනිතලා භූමියක් හමු වෙන එක. දැකුම් කලු සිත් කලු සම භූමියක් හමු වීම සමතලා භූමිය ඊට පස්සේ අන නිවනට නමකි කියනවා. මේ නිවන් මගයි බුදුන් වහන්සේ මේ තිස්ස සූත්‍රය තුල 30ට පෙන්වන්නේ නිවන් මග. අන්න ඊට පස්සේ කියනවා තිස්ස බඹසරේ ඇලව තිස්ස මෙම අවවාදය ඔබට පිහිට වෙයි. මෙම අනුග්‍රහය පිහිට වේ. අනුශාසනාවද පිහිට වේ. භාග්‍යවතුන් වහන්සේ මේ වදාළසේක. ඒ සතුරු සිත් ඇදී ආයුෂ්මත් තිස්ස තෙරණුව භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අසා පිළිගත් කියලා. ତොර තිස්ස සූත්‍රය ඔන්න ඔය විදිහට පැහැදිලි කරනවා. ඉතින් මේ දෙන උපමාව ඊටාම වටිනවා. පෘථග්ජන භූමියේ බාහිර ඇත්ත කරගත්ත භූමියේ සම්මා දිට්ඨියක් නැති බව. දෙමන්සලා කම් වෙනවා කියුවා අන ඒ දෙමන්සලනා සම්මා දිට්ඨියයි මිත්‍යා දෘෂ්ටි. ඊට පස්සේ දෙමන්සලලා හමු වුණාට පස්සේ හමු වෙනවා කිව්වා දකුණු පැත්තට යන්න කිව්වා. ඒ දෙමන්සලේ. ඒ කියන්නේ සම්මා දිට්ඨිය පැත්තට යන්න කිව්වා. ඊට පස්සේ කිව්වා ඒ දකුණු පැත්තට යනකොට වනලෑබක් හම්බෙනවා කියලා. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටික භූමියේ කොහොමත් ඔබට පෘ탁ජන භූමියේ සම්මාදිට්ඨියක් හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ දෙයක් නැති බව දකින ආර්ය භූමිය තමයි එතකොට සම්මා දිට්ඨිය හැමෙන්නේ. ඒ වනලැබ කියලා එතකොට දෙමන්සලෙන් පස්සේ හම්බ වෙන වනලැහම කියලා බුදුන් වහන්සේ පෙන්වුවේ. එතකොට ඒ අවිද්‍යාව දෘෂ්ටි සියල්ලම කුඩු කරගෙන යන්න ඕන කියලා. ඊට පස්සේ වනලැබ පහසු කරාම හම්බ වෙනවා මඩ වගුරක්. ඒ මඩ වගුර කිව්වේ කාමච්ඡන්දයටයි. ඊට පස්සේ හම්බ වෙනවා ප්‍රපාතයක් ඒ කිව්වේ ක්‍රෝධයටයි. ඊට පස්සේ අන්න නිවනටයි. තනිතලා භූමිය හමු වෙනවක් නිවන. දෙමන්සලක් ඊට පස්සේ ඒකෙන් ගියාම වනාන්තරයක්, ඒකෙන් ගියාම මඩ වගුරක්, එතනින් ගියාම ප්‍රපාතයක්, එතනින් ගියාම නිවනට. මේ මඩ වගුරේ එරෙන බවත් අතරම මේක අද සමාජය තුළ බලනකොටත් අපිට වැටහෙනවා. මේ මාර්ගයේ අනායපව මාර්ගයේ පැටලගෙන අන්තිමටම වෙනස් විදිහට මේ සැප විඳින මානසිකත්ව අදාගෙන රහත් භාවයකුත් ප්‍රකාශ කරගෙන අමුතුම මිත්‍යා දෘෂ්ටිය කේර වෙලා ඉන්නවා. ඉතින් එතරත් බුදුන් වහන්සේ මනාකොට පෙන්නලා තියෙනවා මේ සූත්‍රය තුළ. ඒ මඩවගුරේක එරෙනවා කියලා. ඒ කාමච්ඡන්දේ කියන මඩවගුර. ඊට පස්සේ පෙන්නනවා අන්න ක්‍රෝධේ දුරු කළා. ඒ කියන්නේ ප්‍රපාතය හම් වෙනවා එතනිනුත් මිදිලා නිවන් භූමිය හම් වෙනවා කියලා. ඉතින් මේක සූත්‍රය දිහා බැලුවාම මේ තේරුම ලියනටත් වැඩිය අපිට දැනෙනවා මේකේ තියෙනවා කියලා මනා ගැළපීමක්. ඒ නිසාම අපි සූත්‍රය පොඩ්ඩක් බලන්න හිතුවා. හැබැයි සූත්‍රයේ දකින්නකොට අපි බලපු බැලුවොත් එහෙම මේ සූත්‍රය දිහා උපමාකෝ මයන්තිස්ස කතා අන්න මේ දැන් අපි තේරුම ගැන කියන්නේ යන්නේ මේ උපමාවේ මේ සූත්‍රය කොහොමද මේ පැහැදිලි කරන්න කියන එක ඒ ඡේදේ විතරක් අපි ගමු. උපමාකෝ මයන් තිස්ස කතා අත්තස්ස විඤ්ඤාපනාය අයං චේත අත්තෝ පුරිසෝ අමග්ග කුසලෝති කොතිස්ස පු탁ජන සේතං අර පු탁ජනයට ඒ අසුත පු탁ජනයට සම්මාදිට්ඨියක් හම්බ වෙන්නේ කියප එක අදිවචනං පුරිසෝ මග්ග කුසලෝති කොතිස්ස තථාගත තථාගතසං අදිවචනං අරහතෝ සම්මා සම්බුද්දස්ස ද්වේතා ද්වේදා පතෝති කොතිස්ස විචිකිච්ඡා යේතං අදිවචනං මා වාමෝ මග්ගෝති අන්න විචිකිච්ඡාව තියෙන්නේ වම් පස කියලා පෙන්නවා ඊපස්සේ අරියාටාංගික මග්ග සතං මිජ්ජා මග්ගස්සතං අදිවචනං සේයතිදං මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වායචා මිච්ඡා සා කම්මන්ත මිච්ඡා ආජීවස්ස මිච්ඡා වායාමස්ස මිච්ඡා සති මිච්ඡා සමාදේ වම්පසට අන දැම්මා පු탁ජන භූමිය අවිද්‍යා භූමිය මිත්‍යා දෘෂ්ටික භූමිය කියලා ඊට පස්සේ කිව්වා බුදුන් වහන්සේම මේකේ සූත්‍රය තුල පැහැදිලි කරනවා දක්ඛිනෝ අන දක්ෂින දකුණුපස උපමාවම් පැහැදිලි කරන්නේ මග්ගෝති දකුණුපස මග ගන්නායක බාහිර දෙයක් නැති බව දකින අය ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන කෙනා අන්න දා ආර්ය අෂ්ටාංග මාර්ගය දකිනවා කෝ තිස්ස අරිය අරිය සෙත්තා අනියා තමයි ආර්ය භූමිය දකින්නේ අරියානන්දස්සයි ආර්ය භූමිය දකින්න ආර්ය අෂ්ටාංග මාර්ගයට එන්නේ බාහිර දෙයක් නැති බව දකිනවනම් අරිය සෙත්තා සංකප්පස්ස සම්මා වාචාය සම්මා කම්මන්තාය කම්මස්ස සම්මා ආජීවස්ස සම්මා වායාමස්ස සම්මා සතිය සම්මා සමාධියස්ස දිබ්බෝ තිබ්බෝ වන වරසං ගේති දැන් ඊපස්සේ ඒ ආරෂ්ඨාංග මාර්ගයේ ඒ කියන්නේ වම් දකුණු පැත්තට යන කෙනාට ඊට පස්සේ වනාන්තරය හම්බ වෙනවා කියප එක කොතිස්ස අවිජ්ජායේ තං අදිවචනං ඒ කියන්නේ වනාන්තරේ පහුවෙලා ඊට පස්සේ මනන්තං නිත්තං පල්ලන්ති කොතිස්ස කාමානු මේතං අදිවචනං ඊට පස්සේ කිව්වා වනාන්තරේ පහුවෙලා මඩ වගුරක් හම්බ වෙනවා කියප එක පල්ලන්ති කියව එක එතකොට ඒක කාමෝ මෙත්තං එතන කාම කාම කියන්නේ එතන අර කාක කාම වස්තුන් කෙරෙහි ඇති ඇල්මට ඒ කියන්නේ කම්සප වලට හිර වෙන තනයි මඩ වගුර කියලා කියනවා. එතකොට කාම මෙත්තං අධිවචන සෝබේ සෝභෝ පපාතෝති ඒ කියන්නේ ප්‍රපාතේ ඊට පස්සේ හම් වෙනවා කොතිස්සං කොතිස්ස කොදු පායාස සෙත්තං අධිවචනං ඒ කියන්නේ ඒ ප්‍රපාතේ කියලා කිව්වේ ඒ කියන්නේ ක්‍රෝධේ ඒ කියන්නේ කෝදු පායස සෙත්ත আদি වචනයන් ක්‍රෝධේ ඊට පස්සේ කිව්වා සමෝ භූමි භාතෝ භූමි භාගෝ රමණීයෝති ඒකයි රමණීය භූමි භාගයක් හම් වෙනෝ කොත්තිස් නිබ්බාන සෙත්තං আদি වචනං ඒ කියන්නේ ඒක නිවන තමයි රමණීය භූමි භාගය කියලා පැහැදිලි කරන්නේ. එතකොට මේ උපමාව පෙන්වුවේ මිත්‍යා දෘෂ්ටිය සම්මා දිට්ඨියත් පෘථග්ජන උම්මන්තක මිත්‍යා දෘෂ්ටක භූමිය හඳුන ගන්නත් ඒ වගේම අරියානන් දස්සාවේ කියන්නේ ආර්ය භූමිය දන්න කෙනා. ඒ කියන්නේ බාහිර දෙයක් නැති බව දකිනවා නම් ඒ කෙනා සම්මා දිට්ඨියට ඒ වම දකුණ කියන දිසා දෙක වෙන් කරගෙන ඒ අරියානන් දස්සාවේ කියන්නේ ආර්ය භූමිය අඳුනගෙන ඒ සම්මා දිට්ඨික භූමියට හැරෙන එක. ඉතින් ඒ නිවන් දක්වාම තිස්ස තෙරණුවන්ට බුදුන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරනවා. මෙන්න මේ උපමාව ඔස්සේ ඉතින් මෙතන මනාකොට නිවන් මඟ බුදුන් වහන්සේ පෙන්නනවා. බාහිර දේ ඇත්ත කරගත්ත තැන රූපය ඇත්ත කරගත්ත තැන ඒ කියන්නේ මීට කලින් ඡේදයේදී ඔබ දැක්ක රූප අනිච්චවා අනිච්චං වා අනිච්චං බන්තේ කියන තැන එහෙම වුණොත් ඒ රූපය අත්ත කරගත්ත තැන එතනින් තමයි මේ උපමාවට එන්නේ බුදුන් වහන්සේ ඒකෙන් තමයි මේක මනාකොට ඔබට ගැලපෙන්නේ එතකොට බුදුන් වහන්සේ යම්පර අනිච්චං දුක්ඛං විපරණ රූප අනිච්චං වා අනිච්චං වාද කියනකොට අනිච්චං බන්තේ කියනකොට මහණෙනි රූපයේ දුක අනිච්චනා එය දුකද සැපද දුක්ඛම් බන්තේ කියනකොට මහන්නේ එහෙනම් එයා ආත්ම වශයෙන් ගත හැකිද නොවේ හේතම් බන්තේ කියනකොට යම්පන අනිච්චං දුක්ඛ විපරිණාම ධම්මං කල්ලන්නෝතං සමනුප්පස්සති ඒතම් මම ඒසෝ හමස්මි අමෙස අත්ත මම මගේ මගේ ආත්මය කියලා අන්න ගන්න පුළුවන්ද කියලා අහනවා ඉතින් මම මම මම මගේ මගේ ආත්මය කියලා කියන්නේ බාහිර දෙයක් ඇත්ත කරගත්තොත් බාහිර දෙයක් නැති බව දක්වොත් මම මගේ මගේ ආත්මය කියලා ගන්න ගන්න නැති බව. එතනින් ආත්ම දෘෂ්ටියෙන් මිදෙන තැන බාහිර දෙයක් කරගත්ත තැන මිත්‍යා දෘෂ්ටික භූමි. බාහිර දෙයක් නැති බව දකින තැනයි එතකට සම්මා දිට්ඨිය. හොඳයි එහෙමනම් මේ සූත්‍රය තුළ ඔබ ඒ බාහිර දෙයක් නැති බව දකින ඒ ආරෂ්ඨාංග මාර්ගය හමුවන සම්මා දිට්ඨිය හඳුනා ගන්න ඔබට හැකියාවක් ලැබෙනවා. ඒ තුලින් ඔබට මේ පුත් අසෘත පු탁ජන භූමියේ සම්මා දිට්ඨියක් නැති බවත් ඔබට දකින්න ලැබෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටික භූමිය හඳුනා ගන්න පුළුවන් පැහැදිලිව. එහෙමනම් මේ තුලින් ඔබ ධර්මය නිර්වෘල් කරගෙන මේ පෘථග්ජන භූමිය, උම්මන්තක භූමිය, සම්මාදිටික භූමිය හඳුනාගෙන නිවන් මාර්ගට ප්‍රවේශය. ඒ සසර දුකින් මිදෙන්න මේ ධර්ම පරිවිඩයේ හේතු වෙනවා.